මම මීට අවුරුදු 40කට 50කට පමණ එහා පැත්තට ගිහිල්ලා කල්පනා කිරුවොතින් මම හිතන්නේ ඔබ හිතනවා ඇති මේ ගායිකාව කවුද කියලා. එදා මට මතකයි අපි පුංචි කාලේ මා පුංචි කාලේ ගුවන් විදුලිය අහනකොට නිතරම ඇහිච්චි හඬ. ඒකම ඒ හඬ දැනුත් පවතිනවා. ඒ කියන්නේ ඒ හඬ එදා හඬ අදත් ඒ එකම හඬ. චිත්තපටිය තුලින් වේදිකාවෙන් ගුවන් විදුලියෙන් මෑතක සිට කැසට් පටියකිනුත් ඔබ හමුවට ආ මේ විශේෂ සම්මානලාභී ගායන ශිල්පිනිය මා හඳුන්වනවා ඔබට ඔබ දන්නවා කවුද කියලා මේ තමයි ඔබේ ආදරණීය ගායන ශිල්පිනී GSB රාණි පෙරේරා රාණි අක්කා කොහොමද තොරතුරු හොඳින් හොඳයි ප්‍රාණිය ඇත්තම මට මේ මම අර එදා දැකපු දවසේ ඉඳලම පුරුණ දැන් අවුරුදු ගානකට කලින් දැකපු දවසේ මට පැනන රාණියක් කයි කාටත් මම මේ වෙලාවට මේ වගේ කතා කරන ප්‍රශ්න නැහැ. දැන් රාණියක් කරමුට මතකද ඉස්සර අපේ ගුවන් විදුලිය ඒ කියන්නේ දැන් අවුරුදු 40 40කට 50කට වගේ කාලේ කලින් ආනියක් කළ මේ මේකට සම්බන්ධ වෙන කාලේ ගුවන්විදුලි වැඩසටහන් කොහොමද මොන අන්දමටද මේ ප්‍රචාරය වුනේ? ආනන්ද මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා මම පටන් ගත්තේ කොලම්බියා රෙකෝඩින් වලින්. කොලම්බියා තැටි කොලම්බියා තමයි ඉස්සෙල්ලාම මම ගායන කළේ. එතකොට මම ඉස්කෝලේට යනවා. ඉස්කෝලේ යද්දි තමයි මම මේකට ගියේ. ඊට පස්සේ කොලම්බියා තැටියට ගිහින් මම සින්දු කියලා ටික දවසකින් පස්සේ තමයි මම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. දැන් රණේ පොඩි සමාවෙන්නේ. දැන් මේ කොලම්බියා තැටි කියලා කියන්නේ මේ අපේ රටේ නිෂ්පාදිත තැටි නෙමෙයි නේද? කොලම්බියානේ. නෑ නෑ පිටින් ඇවිල්ලා තමයි මේ තැටිගත කළේ. ඒ කියන්නේ මේ හුඟක් මාගේ මම කරපු වෙලාවෙ නම් චීන මේ මේ දැන් අපි මේ HMB තට කියන කොලොම්බියාට කියන අපේ පරණ ලේබල් එකම හඳුන්වන්නේ. ඉතින් අපි මේ අපේ රසික කැමති මේ කොලොම්බියාට කියන්නේ මොනවද කියලා හඳුනගන්න. අන්න ඒක මම ඇහුවේ. කොලොම්බියාට කලේ එන්පොරොලෙස් වුණානි කියලා සමාගමක් තිබුණා. ඒගොල්ලන් තමයි එදා මම ගායනා කරනකොට හිටපු මේ අධ්‍යක්ෂකවරුන්. ඉතින් ඒකට තමයි මම ගිහින් ඉඳන් සින්දු කියක් වෙලාවේ මට මුණ ගැහුණේ ගවුස් ප්‍රොෆෙසර් ගවුස්. ඒ කියන්නේ ගවුස් මාස්ටර් කියලා අපි කියන්නේ. ඒ අය ඉතින් එතෙන්ද තමයි මම දැක්කේ වසන්ත සඳනායක මහත්මිය. එතකොට මේ ඊට පස්සේ මට මුණ ගැහිච්ච ශිල්පීන් තමයි කෝකිල දේවි වීරතුංග. ඉතින් අත්ත වශයෙන්ම මට ඉස්සරලා ආපු කට්ටිය මම ඇත්තම මම ඒගොල්ලන් ගැන මම මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අඩිපාරෙන් තමයි අපිත් ආවේ. ඉතින් අපි ඒක අමතක කරන්න නරකයි නේද ආනන්ද? හරිද හරි. මුල කොහොමද අමතක වෙන්නේ බෑ. අමතක වෙන්න හොඳ නෑ. ඉතින් ඒගොල්ලන් කොහොමද දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ එතෙන්ට ඒ වගේම තමයි අපිත් ඒගොල්ලන්ගේ අඩිපාරෙන් ඇවිල්ලා අපි බොහෝම දුක් විඳලායි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඇහුවේ මේ කොලොම්බියා තැතිවලට ගීත ගායනා කළා කොහොම මුලින්ම නේද? ඊට පස්සේ ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ. මේ කලම් මේ කොලොම්බියාවේ මම ගායනා කළේ ඉස්සෙල්ලාම මේ මොහදින් බෙගී කියලා. ඊට පස්සේ මම හින්දි උර්දු ගීත මම ගායනා කළා මේ ගෞස් මාස්ටර්ගේ කළ ගුවන් විදුලිය. උරුදු ගී. උරුදු ගී. එතකොට ඒ කියන්නේ ඒ මේ මේ ඒක තිබුණේ ගව ස්ටේෂන් කියලා තමයි කොටා රෝඩ් එකේ. ඒදි තමයි මම එයාත් එක ගායනා කළේ. එතෙන්ට මම යනකොට තිබුණේ පුංචි මේ ගයක්. ඒක ඇවිල්ලා ගයක්. ඒ ගෙයි තමයි මේ මේ හැම දෙයක්ම ඒගොල්ලන් කළේ කියන්නේ ගුවන් විදුලියේ ප්‍රචාරය කටයුතු කරේ. එතෙන් එතන හිටියේ මම හිතන්නේ වැඩි මම දන්නා තරමින් ඒක 25ක්වත් නැහැ. ඒ තරමට සුළු පිරිසක් හිටියේ. කියන්නේ පටිගතකේ මහත්මයා, එතකොට ගුරුගේ මහත්මයා, එතකොට මේ නිවේදක දෙමළ අංශේ වුණත් එක්කෙනයි දෙන්නයි වගේ හිටියේ. ඉතින් ඒගොල්ලන් තමයි තැටි දාන්නේ, දාන්නේ මොනවද මේ මම හදන්නේ ඔක්කොම කරන්නේ ඒ ළමයි මේ මේ කියන්නේ මේ නිවේදක වැඩ කරන්නේත් ඒක ළමයි හැමෝක්ම ඒක ළමයි කරේ ඒ කාලේ අපි කලේ සජීවී වැඩසටහන් කියන පැය භාගයක් අපි කරන්න ඕනේ දිගටම ඔය කියන ප්‍රතිගත කිරීමක් නෑ නෑ නෑ ප්‍රතිගත කිරීමක් නෑ එතකොට මේ වගේ මයිස් මේ කියන්නේ මේ මාදක භාණ්ඩවලටයි නිවේදකටයි මේ ගායනයේ කියන ගායකයාටයි ගායිකාවටයි කියලා වෙනම මයිස් නෑ අපි ඔක්කොම ඒ එක මේ මෙයා ඉතින් තමයි මයික් එකෙන් තමයි අපි සින්දු කිව්වේ. දෙම ඉඳ ගන්නවා, වටේම ඉඳ ගන්නවා, ඉතින් කියනවා. ඉතින් ඒ වගේ තමයි අපි බොහොම ඒ බොහොම රසවත් අතීතයක් තියෙන්නේ නේද? කියන්නේ එහිමයි ඒක අද මම හිතන හැටියට අද ඒක සම්බන්ධ කරලා බලනකොට සමාන කරලා බලනකොට මම හිතන්නේ හුඟක් වෙනස්. 100ට 100ක් වෙනස්. ඒ තරම දැන් නව තාක්ෂණ පිළිවෙලට හුඟක් මේ මේ කියන්නේ භාණ්ඩ තියෙනවා ඒ වගේම මේ මිෂන්ස් තියෙනවා ඔක්කොම තියෙනවා එදා තිබුණේ බොහෝම සිතයි සල්තයයි ඒ වුණාට ඒත් හරි හොඳට අපි වැඩ කරා ඒ වගේම ඒ වුණත් වැඩ කරා අද ඉන්නවා දහස් ගණන් <laughs> අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියනම මහ විශාල ආයතනය. ආයතනය. ඒක දාස්කලකින් ආයතනය. ඇත්තම මේ ඒ කාලේ මේ සජීවී වැඩසටහන් කරද්දී කොහොමද මේ ඇත්තම ඒකට වෙනත් විද්‍යුත් මාධ්‍ය තිබුණේ නැහැ නේ අසන්නන්ට නම් වෙන්නේ ගුවන් විදුලිය විතරයි. ගුවන් විදුලිය විතරයි. ඉතින් ඒක ඉතින් අපි යනකොට ඒ දවස්වල අපි සිංහල කියන්නේ අපිට පේනවා ඒගොල්ලන් අපිට මේ මේ කියන්නේ වාහනේ යන්න එන්න දෙනවා. ලන්ඩෙන්ට දෙනවා වාහනේ. ඉතින් අපි යනකොට අපිට පේනවා මිනිස්සු දැන් අපි හතට වැඩසටහන කරනවා නම් අපිට පේන හයේ ඉන්න මිනිස්සු මේ පුහුණු වෙනවා. පුහුණු වෙනවා නෙමෙයි. ඒ දවස්වල හැම තැනකම මේ ගුවන් විදුලි තිබුණෙත් නැහැ. ඉතින් කඩවල වල විතරයි විශේෂයෙන්ම. අපිට පේන ඒ කඩේ ගාව මිනිස්සු නියුණා. වෙලා වෙන තුරු. ඒ තරම් ඒ තරම් මේ බොහොම උනන්දුයි. උනන්දුයි. උනන්දුයි අනිත් එක ගුවන් විදුලි හැම ගේකම තිබුණේ නැහැ. කියන 50 ගණන් වල බොහොම ටික දෙනා ළඟ තමයි තිබෙන සල්ලි තිබිච්ච උදවිය ළඟයි. ඉතින් විශේෂයෙන්ම ඔය හෝටල් වල. ඒ හෝටල් වල කඩවල අපි පහු කරන් යනකොට අපිට පේනවා. ඔය මටත් මතක ඇත්තම අපි වගේ පුංචි කාලේ කල්පනා කරලා බැලුවොත් මේ ගම් වලක් බොහෝම සීමිත එක ගේක දෙක දෙක තමයි ඔය ගුවන් විද්‍යාන්තර තිබුණේ. ඉතින් ඒවට රොක් වෙනවා සී ඔක්කොමලා ප්‍රවෘත්ති ආන්න ගීත මේ වැඩට තහන ආන්න නාට්‍ය ආන්න ඉතින් මම මතක් කරන්න ඕනේ මට ගුවන් විදුලියට යන්න මට අවස්ථාව ලබා දුන්නේ පීලේ සෝම්පාල. මට ගායනයට ඇත්තටම ගායන ජීවිතේට මට පාදවන්න මට උදව් කරේ මගේ මස්සිනා. ඇත්තම ඒ කාලේ මේ හැටියට අපේ තාත්තා හුඟක් විරුද්ධ වෙච්ච විරුද්ධ වුණා විරුද්ධ වුණා නමුත් කොහොම නමුත් ඒ සේරම මෙයා කළා බොහොම අමාරුවෙන් වගේ මං ආවේ <laughs> හොඳයි රාණියක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි දැන් විනාඩි 9ක් විතර කතා කරලා තියෙනවා. බොහොම දේවල් දිනව කතා කරන්නේ අතීත සිද්ධීන් නේ. කොහොමදයි අපි ගීතයක් අහලා තව ටිකක් කතා බහ කරමු නේද? මම රාණියක තෝරගෙන තියෙන මේ ගුණදාස කපුගේගේ මව්ගුණ ගීතයක් මුලින්ම. මම මව්ගුණ මම හිතන වැඩි හරියක් මම තෝරලා තියෙන්නේ මව්ගුණ. <laughs> ඒ හේතුව මේකයි. මම හිතන හේතු ආනන්ද මගේ වයසේ හැටියටත් අනිත් එක නවත් හැටියටත් මම හිතන්නේ තවත් එකක් තමයි මට හරි හිත තමයි ඒ කාලේ මගේ මගේ අම්මා තාත්තලා දෙන්නම නැහැ ආ ඒ නැති වෙනකොට මම හුඟා වයසෙන් බාලයි කියන්නේ මට අවුරුදු 17 වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. ඉතින් මට ඒ වේදනාව ඒ ඒ අර අර ආදරේ මට නැති වෙච්ච එක මට සෑහෙන වේදනාවක්. ඉතින් මට තේරෙනවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති වේදනාව මොකක්ද කියලා. ඉතින් මගේ තිබුණ පුරුද්දකුත් හැමදාම ඉස්සර සරලගී කරනකොට මම අම්මා ගැන කියනවාමයි. ඒ කියන්නේ අම්මා කියන කාන්තාව ඇවිල්ලා හරිය ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි වටිනා වස්තුවක් කියන්නේ ඒක වටිනාකම් මිල කරන්න බෑනේ මිල කරන්න බෑනේ ඒ අම්මා දුක් විඳින හැටි ළමෙක් හදන්න මම හිතන්නේ දැන් කාලේ හැටියට මම චුට්ටක් මතක් කරන්න ඕනේ සමහර දරුවෝ දෙමව්පියන්ට සලකනවා අඩුයි. ඒක නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න මේවා. හැමදාම ප්‍රේම ගීත හැමදාම මේ මේ එක එක දේවල් ගැන කියනකොට ඉස්සෙල්ලා අපි අම්මා ගැන උතුම් වස්තුවක් හැටියට අපි මතක් කරන්න ඕනේ නේද? ඒකයි මම මේ හිතේ තුන නැත්නම් අපේ අපේ යුතුයකමක් නේ අපේ දෙමාපියන්ට දර කිරීම ඒගොල්ලන්ව මතක් කරලා ඒක අපේ යුතුයකම් ඉෂ්ට කිරීම අපේ යුතුයකමක් නේද හොඳ දැන් මේ මේ ගීතේනුත් කියවෙනවා මට මතකයි මේ ගීතේ බොහෝ විට අපි වාදනය කරන මේ අම්මා මේ තමුන්ගේ පුතා එනකන් ඉදි කඩුල ළඟ බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා එනකන් බැවිලා පේනවා ඒක නේද ඉමරන්නර මගේ අම්මගේ ආදරේනේ ආදරේ ඒ අම්මට ඒ පුතාට වඩා කෙනෙක් නැතුව කියලා ඉතින් එයා බලන් ඉන්නේ කඩුල්ලට වෙලා කවදද මගේ පුතා එන්නේ කියලා. එන්නේ කියලා. හොඳයි රාණි අක්කා. දානන්ද මේ මේ අපිට ගීතය අහන්න සලස්වන්නකෝ. පැල නැති වේනේ අකාල් මහ වැහි ඔබ අහස කළු කරගෙන මුදුහුළඟ අඳලන කොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එකපින් එනතුරු මව ඉදිරිය අර කඩුල් ළඟ බලාගෙන ඉන්න බැවිලා පේනෝ නේද? ඒ ගීත එනකොට ගානක්. අම්මා අම්මා කියන කාන්තාවගේ වටිනාකම කතා කරලා ඉවර කරන්න බෑ. බෑ ඔව් ඇත්ත. නෑ නෝ මං කැමති අර මේ රාණිය පිස්සලම තුවන මේ ගුවන් විදුලි වැඩසටහන් සජීවීව ප්‍රචාරය කළා කියලා මේ ඒ මැදිරි වල මිලලා. එතකොට ඇත්තෙන්ම ඒවට තිබිච්ච පහසුකම් මොනවද? ඒ වගේ සජීවී වැඩසටහන් කරන්න. බොහොම සීමිත මම හිතන්නේ යන්ත්‍ර උපකරණ තිබුණේ නේද? ඔව් බොහොම ටිකයි තිබුණේ. ඒ වුණාට මේ අපේ මේ මේ කවුරු සහයෝගයෙන් හැමෝම එකමුතුකමින් වගේ ඉතින් ඒ කාලේ ඒ කියන්නේ මුලින්ම ගන්නවා අපි මේක කෙරෙන්නේ නැත්නම් ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ නැහැ කියලා කතා කරන්නවත් කියනවා. ඒක නිසා අපි ඒක හොඳට මතක තියාගෙන ඒ වැඩසටහන් කරා. අද ඒක නෑ. ඒ මොකද දැන් හිතේ තියෙන විතරම හා බැලුම තයි ගන්න පුළුවන්. ආයි පස්සේ පස්සේ ගන්න පුළුවන්. ආයි මේක මකලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි දැන් තියෙන උදවියට විශාලම වැරද්ද වෙලා තියෙන්නේ. හරි. දැන් මේ සුතනේ මේ රාණියක් අප කොහොමද මේ ඒ කාලේ මේ වැඩසටහන් ප්‍රචාරය කරද්දී දැන් සරල ගී වැඩසටහන් තිබුණා, නෘත්‍ය ගී වැඩසටහන් තිබුණා. ඒකට මම හිතන්නේ නෘත්‍ය ගී වගේ වුණා පහු වෙලාවේ මොනවද මේ ගොඩනගිද ඔව් සරල ගී තමයි වැඩිපුරම කෙරුණේ මම ඉතින් සරල ගී කරනවා කියන හැමදාම මාසෙකට සැරයක් අපිට තියෙනවා. දැන් තමයි ඉතින් හුඟක් ඉන්නවා ශිල්පීන් ශිල්පිනියන්. ඒක නිසා ඉතින් මම හිතනවා අවුරුද්දකට සැරයක් හම්බ වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා අද. සිවිලුට තිබ්බේකට මේ මේ සරල ගී ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන්නේ ඒ තරමට ඉන්නවා දැන්. ඒක ඇත්තම අපේ සම්බතක්නේ. ඔව් ජීවුනේ වෙන්න ජීවුනේ වෙන්න ඉස්සර නම් කිසිම තත්ත්වයක් තිබුණේ නැහැ ගායකයෙක් ගායිකාවක් කිව්වනම්. ඇත්ත වශයෙන්ම අපි කියන්න බයයි. ඒ තරුණ කාලයක් තිබුණේ. දැන් ඒව නෙමෙයි අද කලාව කිව්ව හැටි මද ගායකයෙක් කියවම ගායකන් හැමෝම ඉන්නවා පිළිගන්න. ඒ තරමට අද දියුණුවලා. දැන් රාණියක්ක මේ දැන් මේ ගුවන් විදුලි වැඩසටහන් කරන අතරතුරේද මේ ඒ කාලේ වෙච්ච චිත්‍රපටි වලට රාණියක්ක සම්බන්ධ වුණේ. ආ ගුවන් විදුලියට කියන්නේ ඔව් කියනත් එක්කම මම නාට්‍ය ශිල්පිනියක් හැටියට හිටියා. ඒ කියන්නේ ජේ.ඩී. පෙරේරාගේ තිරිසංග බෝ නාට්‍යයේ එතකොට හිටියේ ඩී.ඒ. සේනානායක ආගමතුතුම හිටිය එයත් ආව බලන්න එයත් සහභාගී වුණා ඒවට මේ වගේ අපේ නොදන්න පැත්තක් ඒ වේදිකාවට <laughs> සම්බන්ධ වුණා ඒ නාට්‍ය මම රඟපාන කාලේ මා එක්ක හිටියා දැන් ඉන්නේ කවුද අපේ අග්‍රා අග්‍රාණ්ඩු කාර්යතුමා මෛත්‍රීපාල සේනානායකම්. ඔව් ඔව් ඔව්. එයා ඒකේ රඟපෑවා. අගතිවරයෙක් හැටියට. එතකොට තවත් හිටියා මේජ ධර්මපාල. එතකොට තවත් හිටියා ටීස් ජයවර්ධන කියලා. ඔව්. එයා හිටියා. ඉතින් ඒ වගේ ඒගොල්ලොත් ඇවිල්ලා හුඟක් අපි එක්ක සහභාගී වෙලා රඟපෑවා. ඒ එක්කම මම තවත් නාට්‍යයකට ගියා ගස්කොන්. උපාලි වනසේනගේ දස්කොන් නාට්‍යයේ. ඊට පස්සේ ඉතින් මම නාට්‍ය ජීවිතණන් අත්හැරියා. <laughs> ඇත්තටම අපිට බොහෝම හුරු මේ ගායිකාවක් හැටියට නෙමෙයි. නාට්‍ය පැත්ත අපි මම මමත් නොදැන හිටියේ. ඒකට ඒ කාලේ මේ දැන් වගේ තියෙන පහසුකම් තිබුණාද නාට්‍යවලට මම හිතන්නේ නැහැ තිබුණායි කියලා පොඩක්. නෑ නෑ මම දැන් සමහර වෙලාවට මම ප්‍රතිගත කරලා සින්දු දානවා නේ. ඔව්. සින්දු දාලා ඒකට මේ කට හොල්ලනවා. ඉස්සර එහෙම නෙමෙයි. මම හිතන්නේ දැන් ඔය පරණ මේ කලාකාරයෝ ගැන කතා කරන තවරවල් එකේ ඇත්ත වශයෙන්ම අපි ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද කරාද කියන එක. ඒ කිසිම දෙයක් තිබුණා ඒගොල්ලෝ කෑ ගහලා කතා කරන්න ඕනේ. දැන් මේ ගීතාවේ ගීතය කරන තේ වෙලාවේ මොහොතේ ගායනා කරන්න. ගායනා කරන්න ඕනේ ඒගොල්ලන් මතක තියාගෙන ඉතින් ඒ දෙබස් වුණත් හයියෙන් කතා කරන්න ඕනේ. දැන් එහෙම නෙමෙයිනේ දැන් පොඩි පොඩි ක්‍රම තියෙනවා. ඒක නිසා අපි පරණ මිනිසුන්ට අපි ගරු කරන්න ඕනේ. මේ මිනිසුන් ඒ ඔක්කොම කඩුල්ලා පැනලා ඇවිල්ලා තමයි අපිට මේ මාර්ගය හදලා දීලා තියෙන්නේ. දැන් ඒක රණයක් මම කැමති අර චිත්‍රපටි පැත්තට ආපහු ගන්න මේ. ඒ කාලේ දැන් චිත්‍රපටි ගීතයක් ගායනා කරන තුවා මම හිතන්නේ ලේසි පාස් දෙයක් කියලා. ක්‍රමානුකූලව මේ ඊයත් තෝරගත්තේ ගායක ගායක ගායිකාවන්. ඔව් එතකොට මේ මම පටන් ගත්තේ මුලින්ම අශෝක චිත්‍රපටිය. ඔව් අශෝක චිත්‍රපටියට මාව එක්කරන ගියේ මේ පීලි සෝම්පාල. ඊට පස්සේ හැබැයි මේ චිත්‍රපටිය නෙමෙයි ඉස්සෙල්ලාම ආවේ. ආවිශරංගනි එන්කෝ ඒ අතරතුර මම ගියා ඉන්දියාවට මමයි මගේ මහත්මයයි ගියා අපි ඉන්දියාවට ඉන්දියාවට ගිහින් ශිරංගනි චිත්‍රපටියෙත් මම පොඩි කොටසක් රඟපෑවා <laughs> රඟපෑවා ඒතර මගේ මහත්යත් රඟපෑවා ඉතින් ඒකට මම සින්දු කියන්නේ ගිහින් හිටපු වෙලාවේ පීලි සෝම්බල නාටකතාව ඉන්දියාවට මේ අශෝක චිත්‍රපටයේ සින්දු ටික මුට්ටකට ගන්න ආපහු අපි කරා මිහිකරි නවජීවන චිත්‍රකාරයෙක්. ඔව්. සින්දු. ඉතින් ඒක එච්චරම හොඳ නැති නිසා අපි ඉන්දියාවේ ඉන්දියාවේදී ආයෙත් කළා. හ්ම්. ඒ චිත්‍ර සම්පාල අපි ධර්මදාස ඔක්කොම හිටියා අපි කිව්වා. ඊට පස්සේ තමයි මේ තැටි ආවේ. මේ ලංකාවට. හැබැයි මුල්ම චිත්‍රපටය පිට වුණේ සුරංගනී චිත්‍රපටය. හ්ම්. දැන් ඒකට මේ මේ ඒකට ඇත්තම මේ ගීත දැන් නම් මම හිතනවා සමහරලාට මේ එක ගීතයක්වත් නැහැ සමහර චිත්‍රපටිවල. ඒ කාලේ බෙහෙවින්ම මේ චිත්‍රපටි අපි කියන මේ මේ ප්‍රදර්ශනය ලීසි වුණා නිෂ්පාදකයින්ට මේ ගීත නිසා. ගීත ජනප්‍රිය වෙනවා. ඔව්. අද වුණත් මම හිතනවා තර වෙනම චිත්‍රපටි දැම්මොත් සමහර චිත්‍රපටි දැම්මොත් නම් අදත් මිනිස්සු කැමතියි. ඒ ගීතවලට. ගීතවලට. ඔව්. එතකොට ඒ කාලේ කිව්වේ ගීත සංගීත අධ්‍යක්ෂණය කටයුතු එහෙම කෙරෙන්නේ කොහොමද? මේ ලංකාවේ නම් අශෝක චිත්‍රපටිය කරද්දී නම් පිළිසුම් පළ කළේ. ඊට පස්සේ අපි ඒදි කරනකොට මහදේවන් කියලා ඉතින් ඒ ඒ මොනද මේ එච් එම් ඉස්ටුඩියෝ එක අපි ඒක කළේ. ඒක නිසා ඒගොල්ලන්ගේ මේ මේ අධ්‍යක්ෂකවරයාට දෙන්න සිද්ධ වුණා. එයාත් කළා සෝම්පලත් එකතු වෙලා කළා. ඉතින් ඒ අපි දැන් සුරංගනී චිත්‍රපටියට හිටියේ ටිආර් තාත්තා. මම හුඟාක සිංහ කියලා කියන්නේ ටිආර් තාත්තට. ඔව් ටිආර් තාත්තගේ තනුවලට. ඉතින් අපි ඒ කාලේ අතවශ්‍යම අපි ගිය වෙලාවේ හුඟාක් හරියම දෙමළ ගායිකාවෝ ගායකයෝ තමයි චිත්‍රපටි වලට කියලා තිබුණේ. ඔව් ඔව්. අපි යන්නේ ජනනාරාණි වගේ කට්ටිය. එකේ ඔය පීසුසිලා වල ඔක්කොම හිටියේ. ඔව් ඔව්. කොහොම නමුත් අපි යන්තම් අපි ගියට පස්සේ අපිට පුළුවන් වුණා අපේම ගායිකාව ටිකක් දාගෙන ඉන්න කොහොම හරි චිත්‍රපටි ටික අතර ගන්න. මම හිතන්නේ ඒකත් විශාල පෙරලියක් මම හිතන්නේ ඒක. දැන් ඒ කාලේ දැන් මේ වාහක මණ්ඩලය මම හිතන්නේ දැනුත් ඉන්දියාවේ මම හිතන්නේ ಭಾರತයේ නම් සාමාන්‍යයෙන් 80ක 90ක විතර ඉන්න වාදක මණ්ඩලයේ ගීතයක් පටිගත කරද්දී ආ ඒ ඒ සින්දු වල හැටියට ඒගොල්ලන් මේ භාණ්ඩ පාවිච්චි කරන්නේ කියන්නේ 40ක් 60ක් කොහොමත් ඒක 25ක් 30ට වඩා ඉන්නවාමයි ඔව් ඉතින් ඒගොල්ලන් හරි දක්ෂ විදිහට ඉතින් වාදනයක් කරනවා ඒ හුඟක් පහසුකම් තියෙනවානේ මෙහෙට වඩා හුඟක් පහසුකම් තිබුණා ඒ ස්ටුඩියෝස් ලොකුයි රෙකෝඩින් ඉන්ජිනියර්ස්ලා හොඳයි ඉතින් ඒ වගේ වගේ දේවල් තිබුණා. ඉතින් නැහැතදී නම් තමයි අපිට මේ පහසුකම් හම්බුනේ මේ. දැන් මේ මට මතකයි රාණියක මුල් කාලේ ගායනා කළ ගීත ජෝතිපාලත් එක්ක ලැබියයි සිතාරාද. ඔව් ජෝතිපාල මුලින්ම මායක ගායනා කරපු ගීතය තමයි ඒක පටන් ගත්තේ. අත වශයෙන්ම යාමයි සින්දු තෝරලා යාම හදවගෙන ඔකම කරන්නේ නැවිලා මාත් එක්ක කිව්වේ පළවෙනි ගීතය. ඒ කවුද රාණියක ගීතෙ ලිව්වේ? ඒ සින්දුව ලිව්වේ ඉලෝයි ගුණවර්ධන කියලා. එයා මම ආදෝගන ඇවිල්ලා තිබුණේ. ආ. සුද්ධිපාණගේ පළවෙනි ගීතේ නිරාණයකත් එක කියාවු. හොඳයි මේ මෑතකදී මට මතකයි මේ රාණයක ඒ ගීතේ ගායනා කළ තියෙන අපේ ප්‍රවීණ සංගීත වේදිකෙක් එක්ක දීදි ගුණසේනත් එක්ක මම කැමති මම කියන්නේ රසිකව කැමති මේ ගායනා දේ ගීතේ අහන්න සලසුත්. නාද ආශා කලේ දෙවියන් පිතා නාද ආශා කලේ වෙලීලා වගේ ප්‍රේමේ මායම් දෙවි දැකීමෙන් ඉතේ මාගේ රූපේ ඇලී දැකීමෙන් ඉතේ මාගේ රූපේ ඇලී දිවාරත වෙන්නේ මේ මේ දැන් දැකීමයි

මේ ගීතේ මේ ජෝතිපාලත් එක්ක රාණියක්ක මුලින්ම ගායනා කරපු ගීතය කියලා කිව්වනේ. ඊට පස්සේ මට මතකයි මේ ජෝතිපාල වගේම මහිදීන් බෙක් එතකොට ධර්මදාස වල්පොල. දැන් ඒ වගේ ගායක ගායකෙක් එක්ක රාණියක කොච්චර වගේ ගීත කියලා තියෙනවා කියලා ඇහුවොත් මම හිතන්නේ ගණන් කරන්න බැරි වෙයි. <laughs> අවුරුදු විතර කාලයක් තිස්සේ වැඩි හරියක්ම චිත්‍රපටිවල මම ගායනා කරේ ධර්මදාසත් එක්ක. ධර්මදාසල්ප. යෝතිපාලේකන ආ දෙකක් දුකයිද මම කියලා තියෙනවා සුරතලී චිත්‍රපටියේ. මුලින් දෙකේ තමයි සායෙන්න කියලා තියෙනවා. ඔව්. ඉතින් ජෝතිපාල සුරතලී වලට ගිය වෙලාවේ ඇත්ත වශයෙන්ම මම මතක් කරන්න ඕනේ අපි කොයිතරම් අමාරුවෙන්ද ජෝතිපාලව දාගත්තේ කියලා චිත්‍රපටියට එහි එහි දෙමළ උදවියගේ මෙයාටක් තියෙනවා පුළුවන් තරම් ඒගොල්ලන් බලන්නේ අපේ උදවිය හිමින් තල්ලු කරලා ඒගොල්ලන්ගේම සත්‍ය දාගන්න. ඒ කියන්නේ ඒකට මම ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ මම තරහ වෙන්නේ නැහැ. හේතුව මේකයි. ඒගොල්ලෝ කොච්චර එකමුතු කැමතියි ඕක තියනද කියලා. ඒ ඒක වෙන්න තවත් හේතුවක් තමයි මම දන්නා ධර්මත මම එහි ඉන්නකොට එක්තරා දෙමළ නිලයකට ගීතයක් මේගොල්ලන් පැටිගත කරා අලුත් නායිකාවක් දාලා. ඒ කියන්නේ මේ චානකී කියලා. පස්සේ ඒ ගීතය අරගෙන ඔක්කොම කරලා ගිහින් ඒ අධ්‍යක්ෂකවරුන් ඒ ප්‍රසිද්ධ නිගයට දුන්නා. Mm-hmm. මම හිතන හැටේ දැන් සාවිත්‍රි වෙන්න ඕනේ. සාවිත්‍රි නැත්තම් වි සරෝජා වෙන්නේ නැති නිලියෝ. ඒ ඒ එක්කෙනාට ගිහින් දුන්නේ හැටම යා සින්දු අහලා කිව්වලු ලස්සනයි. නමුත් මම මේකට කැමති නැහැ. එක හේතුවක් නම දිගටම සුසිලටම සුසිලයි කියලා තියෙන්නේ මගේ ප්‍රියතම ගායිකාව සුසිලා. ඒක නිසා මම සුසිලටම කියලා කියවන්නේ මේ සින්දුව මම රංගපාන්න නම් කියලා. Mm-hmm. පස්සේ ඒ ප්‍රොඩියුසර්ලට හරි ප්‍රශ්නයක් වුණා. මේක දැන් ප්‍රතිගත කරන මේ තියෙන්නේ. පස්සේ මේගොල්ලන් ගිහින් සුසිලට කිව්වා. සුසිලට කියව හැටිම එතකොට මේ අර ගායනා කරපු ගායිකාව වෙන එච්චර ප්‍රසිද්ධක් නෑ. ඒ කියන්නේ බොහොම මෑතකදී ආපු ගායිකාවක් ඒ කාලේ. ඉතින් එයා කිව්වා කොයි තරම් හොඳද කියලා හෙවත් ඒගොල්ලන් කොච්චර එකමුතුද කියලා එයා ගත්ත කටම කිව්වා මේ සින්දුව දැන් කියලා තියෙන ජානකී නම් කරුණාකරලා ඕගොල්ලන් ගිහින් ජානකීගෙන් මේ අවසර අරන් ඉන්න මම මේ ගීතය ආපහු ගායනා කරන්න. එහෙම නැත්නම් මම කියන්නේ ඒ මොකෝ ඒක හොඳ නැහැ. ඒකට ඒකෙන් තියෙන්නේ ඒගොල්ලන් කොයිතරම් එකමුතුකමින් ජීවත් වෙනවද? අද අපේ ලංකාවේ ඒක නැහැ. දැන් මේ අමුතු මේ බොහොම මෑතකදී ඉඳලා ඉතින් බොහොම නරක පිළිවෙලට අපේ ගායක ගායිකාවෝ කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අරයාගේ සින්දු මෙයා කියනවා, මෙයාගේ සින්දු එයා කියනවා. මොන මොහොම තියෙනවා. ඇත්තට කොයි තරම් සන්තෝෂ වෙන්න ඕනද? මේ මිනිසුන් කොයි තරම් එකමුතු තමයි. දැන් මොරාණ එක දැන් ඒ කාලේ ගායක ගායිකාව දිහා බලනකොට දැන් මෑතකදී නව රැල්ලේ දැන් ගායක ගායිකා ගොඩාක් බිහිවලා ඉන්න විශේෂයෙන්ම අපේ මේ ශ්‍රී ලංකාවේ සංසේවයෙන්. එතකොට දැන් මේ ගායක ගායිකාව ගැන සංසන්දනය කරලා බලනකොට ප්‍රාණයකට මොන වගේ අදහසක්ද තියෙන පුළුවන් අපේ නව පරතුර ගැන. නාව පරපර දක්ෂ මේ මේ උදවියක් තියෙනවා. ඒ ඒ මොනද මේ ඒ දක්ෂ කට්ටිය මම හිතන්නේ හිතේට මේ හරි හොඳයි. මේ ටිකක් මේ මේ හරියට ගායනා කරන්න බැරි උදවිය ඉන්නවා. අර දක්ෂ කට්ටියට වඩා ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ අපි තමයි දක්ෂයෝ කියලා. <laughs> ඒ හිතලා අපේ පරණ ගායක ගායිකාවන් දුන්නත් සෑහෙන ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔව් ඒගොල්ලන් කියනවා ආයෙ හැටම අපි තමයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඒගොල්ලන්ට කියන්න දෙන්න බෑ. අපි යන්න ඕනේ. අපිට මෙච්චර තියෙනවා ෂෝස්, අච්චර තියෙනවා ෂෝස් කියලා. ඒගොල්ලන්ට කියන්න ඕනේ නම් ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා ඒ වයසක උදවිය ඇවිල්ලා ඒගොල්ලන්ගේ <laughs> මේ මේ ඉල්ලන්න ඕනේ. අනේ මට මේ වෙලාව දෙන්න මම කියන්න ඕනේ කියලා. ඒක බොහොම වැරදි. ඒ මොකද දක්ෂ උදවිය අච්චර හොඳට හැදෙන්න පුළුවන් නම් ජනනාන උඩුගම වගේ ඒ ක්‍රේෂන් දාන වගේ ඇත්ත වශයෙන්ම හරි හොඳයි ඒගොල්ලෝ. ඒලා ඒකට ඉඳගෙන කතා කරනවා, එන්ටි කියන අක්කා කියන කතා කරන ඒගොල්ලෝ හොඳට මේ ආශ්‍රය කරනවා මේ බොහොම යට බොහොමත් මම යටකදී සමහර උඩම මම හිතන්නේ මේක මේ මේ අර ගායක ගායිකාවත් කර ප්‍රවීණ ශිල්පීන් එක්ක එකට ගැටෙනකොට මේ ක්‍රමේ හරියයි මම හිතනවා මම මම හිතනවා මම අඩු ගානේ මේ ලබන අවුරුද්දේවත් ඒගොල්ලෝ මේ මේ අවුරුද්දේවත් ඒගොල්ලන් මේ <laughs> හොඳ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. <laughs> එතකොට මේ සංගීත මේ කියන්නේ සංගීත ලෝකේ ඇවිල්ලා ලස්සනට යයි. නැත්තම් දැන් තියෙන්නේ ඇත්ත වෙලින් සමහර උදෝ කියන අපෝ දැන් මේගොල්ලන් කුලල් කාගෙන මම කැමති නැහැ කවුරුත් සංගීත මේ මේ කරන කටියට එහෙම කියනවා. දැන් ඇත්තම මේ මේ අපේ සංගීත කලාව ඉතාමත් විශිෂ්ට කලාවක් නෙමෙයිද? ඉතින් ඊයේ රැඳෙන කට්ටිය එකමුතු වෙන්නේ එක එක පොදියට ඉන්න එක බීමැස්ස ගොඩක් වගේ ඉන්නෝනේ නේද? ඔව් ඔව්. සහයෝගයෙන් ඉන්න. ඔව් සහයෝගයෙන් ඉන්න ඕනේ. මිනිසුන් ඉදිරියට අපි ලස්සනට අපි මේ හැසිරෙන්න ඕනේ. අපි හොඳට ඉන්න ඕනේ. ඒකට ඒ මොකද ජනතාව රොක් වෙලා ඉන්නේ මේගොල්ලන් වටින්නේ. ඉතින් ඒගොල්ලන්ට ඉඩ තියන්න නරකයි මේගොල්ලන් මෙහෙමයි නරකයි කියලා කියන එක අහන්න ඉඩ තියන්න නරකයි. මොකද මම මේ මෙතෙන්ට ආවේ මේ රාණියකෙන් කතා බහ කරන්නේ මේ මීළඟ රාණියක තෝරගෙන තියෙන මේ අපේ අලුත් නව රැල්ලේ ගායකයෙක් මම කියන්නේ මේ නව රැල්ලේ කියන වචනේ මම පාවිච්චි කරන්නේ මොකද මේ අලුත්ම කච්චිය නිසා. මොකද ඇත්තම දැන් දැන් වාණයක් කළා මම ගීත ගායනා කරන්න පටන් ගත්ත කාලේ අපේ අමරදේව මහත්මයා නම් ගීත ගායනා කරන්න පටන් ගත්තෝදී ඒ අය නවක ගායකයෙක් <laughs> ඒකට දැන් ප්‍රවීණව දැන් දැන් මේ නවක නව ගායකයෙක් ගීතයක් කරගෙන මේ වීරසිරි මල්වත්තගේ මේ මේ ගීතයේ ප්‍රතික්‍රියා කරන නිසා මම හිතන විශේෂයෙන්ම මේ ඔබ තෝරගෙන ඇත්තේ මේ ගීතය. ඒ වත් මේ ගායකයා ගැන මුත් කියන්න දෙන්නද? හ්ම් ගායකයා හොඳට ගායනා කරනවා. යා මම හිතන්නේ විශාරද කෙනෙක්. ඔව් විශාරද කෙනෙක්. අනිත් එක මේ මම කැමති එයා කියන ශෛලියටයි අනිත් එක එයා ඉස්සෙල්ලාම එයාගේ ජීවිතේ එයා පටන් ගන්න තියෙන ලක්ෂණ තුනක අම්මාව යකී කරනවා. එයා හමුදාවේ කෙනෙක්. ඒකෙන් අපිට තේරෙන්නේ කොහේ ගියත් අම්මා කෙනෙක් කෙනාව මතක් කරලා ඉතින් ජීවත් වුණොත් එයාට ඒ ආශිර්වාදේ ලැබෙනවා ඉබේම ලැබෙනවා මම දන්න විදිහට මේ විරුස්සුගේ බලවත් මේ වෘත්තින් හමුදාවේ හමුදාවේ ඔව් ඉතින් ඒක නිසා මම මේ ගීතේ තෝරගත්තේ හොඳයි ඒකත් ඇත්තම මේ මවකට ලියන ලිපියක් ලිපියක් ඔව් ඒච්චර භයානක තැනක ඉඳලත් එයාට එයාගේ අම්මාව සිහි වෙන හැටි එයා අම්මට කියනවා මා මා ගැන එච්චරම කනගාටු වෙන්න එපා අම්මේ කියලා ඉතින් ඒකෙන් තේරෙනවා ඒ දරුවා ඒ වගේ තැනකදී වුණත් එයාට ඉස්සලම මතක් වෙලා තියෙන අම්මනේ. මම මම. හොඳයි දායනන්ද අපිට පොඩ්ඩක් ඒ ගීතය අහන්න. සරසු මම කනක රසික කැමති වෙයි කියලා. අහසට සවන් යොමාගෙන ඉදිස්සි ඉතේ උපන් ගන් සිතුවිලි හදවත යට හිමි ගනිති ඈතින් දන් අම්මේ නුඹ මං ගැන හිත ඉකී බිඳිති මෞසනේහෙක හද සැලුනා සතන් දිමේ යුද වදිති හඬ තව මත් ඇහෙනවා මං ගැන නුඹ හඳන හැඳුම් ඊට වඩා මත් ඇහෙනවා අපේ නුඹේ අතින් ඉදුණු බතේ සුවඳ මට දැනෙනවා සසන් දිනෙත් මගේ අම්මා මං ළඟ බව මට හිතෙනවා පිටකදී සැලෙන්නේ විමු මං කිරික් නිසයි මගේ දීතර සම ලය රැඳෙන්නේ මගේ රට දැය රකින්නයි දිවි නොතකා අවි දරන්නේ මට දුක මං මෙරුණු දාත මං පිය කවුරුද රකින්නේ කාන්දක් හඳුනු වෙලා ගලා යන්න සින්න එපා අනේ අම්මේ නුඹ මං ගැන තව සැවි සැවි ඉන්න එපා නිවාදුවට ආපු දාස කඳුලින් සිප ගන්න එපා සසන් දිනේ නියැඳුනාත් මගේ අදුවක් දැන්නේපා සසන් දිනේ නියැඳුනාත් මගේ අදුවක් දැනෙනවා විශ්‍රී මල්වත්තගේ ගීතයත් මේ සටන් දිගේ මෙයා දුනත් මං ගැන අම්මට අලුවක් දැනෙන්න එපා කියලා මේ ඉල්ලීමක් කරන්නේ <laughs> තමන්ගේ මාව සටන් දිමේදී සිහි කිරීමක් ඒ කරන්නේ අර කිව්ව මම කලින් කිව්වා වගේ නේද රණයක් දැන් මම කැමති අහන්න දැනකින් අර ඒ කාලේ ওই චිත්‍රපටි වලට බොහෝ විට යොදාගත්තී හින්දි ගී එහෙම නැත්නම් ප්‍රගීත ගීත වල කණුමේ ඒ ඒ ගීත ජනප්‍රිය නිසාද එහෙම නැත්නම් ඒකට යම්කිසි හේතුවක් තිබුණාද ඒ කාලේ අපේ අතරේ තෙච්චරම මේ කියන අපේම නිර්මාණ කරන කරනවා කියලා හිතපු උදවිය අඩුයි. එතන ඒ තරම්ම මිනිස්සු ඇහුවේ අපේ කියන්නේ ලංකාවේ සංගීතඥයකවරුන් ඉන්නයි කියන එක. හිතන්නේ ඒගොල්ලන්ට එච්චර වෙලාවක් තිබුණේ ඒ තරමට මේ ගුවන් විදුලිය දැම්මත් ඇහෙන්නම ද්‍රවිඩ ගීතයි හින්දි ගීතයි. ඔව්. ඒක හින්දා ඒවා හුඟක් ඒකට හුරු වුණා. ඊට පස්සේ තමයි මම හිතන්නේ චිත්‍රපටි පටන් ගත්තට පස්සේ අපි ඒ ගීන් කරන්න පටන් ගත්තට පස්සේ මේ සංගීත අධ්‍යක්ෂකවරුන් හුඟක් බිහි වුණා. දැන් ඉන්න හොඳ අධ්‍යක්ෂකවරුන් කොටසක් අපිට. ඇත්තෙන්ම අන්නේ සංගීත අධ්‍යක්ෂකව නව නව අපි අපේ සංගීත අධ්‍යක්ෂකවරු ගැන ඒක අපේ ගීත රචකයෝ ගැන ප්‍රාණ්‍ය කර මොන වගේ පැහැදිලි හැඟීමක්ද තියෙන්නේ. ඒ කාලේ මේ කාලේ සංසන්දනය කරනකොට. ඒ කාලේ හිටපු දෙන්නේ තමයි මේ හොඳට ගීත රචනා කළේ හින්දි තනුවක් දුන්නොත් ඒවා ඒ වගේම මොනද මේ වචන යොදවනවා. ඒ කියන්නේ කවුද කර්ණාරත්න දේශේකර හර්බට් ඉංජිනේරත්න එතකොට මේසර් ජිල්වා එම අන්තිම දක්ෂයි කියන්නේ ඒ සිංහල දුන්නොත් ඒ විදිහටමයි හදන්නේ ඒකකොට ඒ අහන මිනිසුන්ට ඒක වෙනසක් තේරෙන්නේ නැහැ මේක හින්දි ගීතයක්ද මේක සිංහල ගීතයක්ද කියන එක ඒගොල්ලන්ට පැහැදිලි මගේ ඈතින් වෙන ඇහුවොත් එන්නෝ ඒ වචන ඒ විදියටම ඒගොල්ලන් යෙදුවේ. එතකොට දැන් අපේ දැන් අපිට ඉන්නේ මේ රක්ෂකයෝ ගීත රක්ෂකයෝ ගැන. දැන් නම් හරි දක්ෂ උදේන කියන බාල පරම්පරාව හුඟක් දක්ෂයි කියලා කියන්නේ. ප්‍රණීත අපි සුන්දරයි. එතකොට මානවසිංහ මානවසිංහ ඔය වගේ හුඟක් මේ කවුද මේ කුබවක ඔව් ඔව් ඔබවක ඒක කුමාරදාස සත්කාන්ති සත්කාන්ති ඒ වගේ හුඟක් දක්ෂයෝ දැන් ඉන්නවා කුලරත්නාරි වංශ ඔව් දැන් ඔය අයගේ නිර්මාණ මම හිතන්නේ අපිට කාලාන්තරයක් තිස්සේ රස විඳින්න පුළුවන් නිර්මාණ දැන් බිහිවෙමින් තියෙනවා නේද මේ කාලේ. ඔව්. අනෙත් එක අපි තවත් එකක් කළා මේ මේ ආනන්ද 1970 පස්සේ අපි ලොකු පෙරලියක් කරා. ඒකෙන් සෑහෙන සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ මේ රචකයෝ හුඟක් මේ වුණා. එතන ගුවන් විදුලියේ ගුවන් විදුලියේ සෑහෙන වැඩසටහන් රාශියක් පටන් ගත්තා. අපිට නම නිර්මාණ කියලා අපි ඒක කෙරේ හුඟක්ම හින්දි ගී අඩු කරන්න කියන තනි අඳු කරන්න අනිත් එක මේ හොඳ අලුත්ී නව නිර්මාණයක් යොදවන්න අපි අවස්ථාවක් ලබා දුන්නා. ඒකෙන් වාක් අධ්‍යක්ෂකවරුන් කියන්නේ ලායනල් අල්ගම, ඩී.ආර්. පීරිස්, එතකොට මේ වික්‍රත්නායක, සෝම්පාල රත්නායක, එච්.එම්. ජයවර්ධන, සනත්නන්ද සිරි, ඒ වගේ ඒ වගේ අයගේ හුඟක් අලුත් නිර්මාණ බිහි වුණා. වාක් නිර්මාණ බිහි වුණා. ඒ වගේම රචකයොත් වාක් ඇති වුණා. කියන්නේ අපි අපි හිතුවේ නැහැ ඒ තරම් ඒක මේ සාර්ථක වෙයි කියලා. නමුත් ඒ වගේම අපි හුඟා බාධක බාණ්ඩ දාලා ජීවිත තරංග නිකල වැඩ. ඊට පස්සේ අපි තවත් වැඩසටහනක් කරා ප්‍රබුද්ධකී. ඒ ප්‍රබුද්ධකී අත් වශයෙන්ම පටන් ගත්තේ රීජිය තිලක රත්න අපේ හිටපු අධ්‍යක්ෂ ජනරල්ගේ ඉල්ලීමක් උඩයි. ඒ කිව්වා අපි මෙහෙම එකක් කරලා බලමු ගානේ අපි නම පෙරලියක් කරමු කියලා. ඒක සංවර්ධන ගැනයි. එහෙම අලුත් දෙයක්. ඒක ගා සාර්ථක වුණා. يعني පුදුම විදිහට සාර්ථක වුණා. ඇත්තම 70 දශකයේ මුලදී මේ සෑහෙන සංගීත වේදීන් පිරිසක් බිහි වුණා පිටින්. ඒ වගේම ගායක ගායිකාවෝ සෑහෙන ප්‍රසන්න වුණා. නීලාම්, ජයරත්න, ජයරත්න, එතකොට වික්‍රත්නායක මට මතකයි මානනී බුලත් සිංහල එතකොට ශ්‍රීමති තිලකරත්න ඔය වගේ මහා ඔය පරිේශන ගී කියලා කොටසක් තවත් බිහි වුණා නේද? ඔව් වගේම මේ දේශීය සංගීතය පූජි කරගෙන ඔව් එතකොට ඔව් හුඟක් මේ අධ්‍යක්ෂකවරුන්ට අවස්ථාවක් හම්බුණා ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්වන්න. මම හිතන්නේ හිටියද අපි ඉතාමත් සාර්ථක වැඩසටහන් දෙකක් තුනක් එකලේ. ඒ වගේම අපේ තටි ගබඩාවටත් අපි හුඟක් සින්දු අපි එකතු කරලා දුන්නා. ඔව් ඔව්. කියන්නේ ඉල්ලුවේ නෑ මේ මේ අපේ රිජ්ජේ තිලකරත්න අධ්‍යක්ෂකතුමා හිටපු කාලේ අපිට වැඩ කරන්නේ මොකද? එයා හැම ගීතයක්ම මේ අපේ මේ කියන්නේ තනුවක් දාන්න ඉස්සෙල්ලා ඒ රචනාවල් ටිකක් බලනවා එයා. ඒ තරම් උනන්දුවෙන් එයා වැඩ කරේ. ඉතින් ඒ බලනවා ඊට පස්සේ තනුව දැම්මට පස්සේ ඒකත් පැටිගත කරලා ගිහින් යට දෙන්න ඕනේ අපි අහන්න. ඊට පස්සේ තමයි අපි ඒක මේ තටි ගබඩාවට අරින්නේ තැටිගත කරන්න. ඇත්තෙන් මේ ඒ ඒ කරපු දේ ප්‍රතිඵල දැන් අපි විඳිනවානේ පුත්ති විඳිනවා මොකද දැන් බලන්න අපේ තැටිගබඩාවට ගීත දහස් ගණනක් අලුතෙන් එක්ුණා අලුත්ම ආකාරයේ ගීතේ 70 දශකයේ මුල් හරියේ. එතකොට මේ මේ එක්ජොට් ජයකොඩි වගේ ගායකෙක් ගැන දුක්ගත් ජයකොඩි මයිදන මුලින්ම තනි ගීතයක් හිතේ ගායනා කරේ මගේ ඒ වැඩසටහන ප්‍රබුද්ධ ජීවල මට මතකයි. ඔව් ඔව් ඒ මට මතක නෑ ඒ සින්දුව ලස්සන සින්දුවක්. එයා ගායනා කළා. නමුත් ඉබ්බජයි කුඩිගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා. මට මම වඩාත්ම කැමති ගායනා මේ මේ ගීතේ තමයි අර බැරි බැරි බලයි. අර මේ අම්මා කෙනෙක් පුතෙක් බැන්දට පස්සේ එයා හිතනවා මම දැන් නිදහස් කියලා. නමුත් එයාට කිසිම නිදහසක් නැහැ ඊට පස්සේ. එයාට ඊළඟට එයාට වැඩ කරන්න වෙනවා එයාගේ මොනුපුරාගේ හරි මෙහෙබිරියන්ගේ හරි වැඩ ටික. ඒ වගේ ඒකෙන් තේරෙන අම්මා කෙනෙකුට කවදාකවත් සනසීමක් ලැබෙන්නේ නැහැ. බොහොමත්ම කලාතුරකින් ඉන්නේ. සල්ලිම තියෙනුනේ එහෙමනම් ධනසීමක් ලැබෙන්නේ. නැත්තම් එයා ඊට පස්සේ එයාගේ දරුවන්ගේ දරුවෝ හදාගෙන ඒක ලස්සනට ඒක ගායනා කරනවා එඩ්වර්ඩ්. ඒ පිළිබඳව අපි තවත් ගීතයක් තෝරගෙන තිනවා මේ මේ අර කරකන රෝදේ ඒක කියවෙන්නේ අර මේ ඔව් ළමයි තාත්තව තල්ලු කරන කකුල් දෙකක් නැති අන්න හරි නේද නම බලන්න බලාගෙන ඉන්නේ මේ කලින් යමක් දෙයකට තල්ලු කරගෙන යනවා මොරානික ඒ ගීතය අහන්න කලින් මම කැමති අහන්න අනිකන් තවත් වෙනත් ආකාරයේ ප්‍රශ්නයක් ඒකෙන් දැන් මේ ගායක ගායිකාවෝ මේ තරම් දෙහි වෙන අපේ රටේ මේ රාණියක කල්පනා කළේ නැද්ද මේ චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයක් කරන්න. මොකද ඒ කාලේ නම් මේ කාල ලැබපු අත්දැකීම් තුලින් එහෙම නැත්නම් ගායක ගායිකාවන් බිහි කරන පරිශුද්ධයක් ඇති කරන්න හිතුවේ නැද්ද වගේ දෙයක්. ඉතින් ආනන්ද මම හුඟක් ඒ වගේ දේවල් මම කරලා තියෙනවා මේ කරලා තියෙනවා නමුත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න මට ඒ තරම් හැකියාවක් නැහැ දැන ගැනීමක් නැහැ මට බොරුවට තිබුණා කියන්නේ මගේ නම දාලා තවත් කෙනෙකුට කියලා හිතේ ලියවගෙන එයා ඒ සිස්ටම් හැටියට කියන්නේ ඒ සාකච්ඡාවට දාගෙන මගේ නම දාන්න. ඒක නිකන් බොරු වැඩක් ආනන්ද. අපි මිනිස්සුන් රවට්ටනවා විතරයි. නෑ මම හිතන්නේ මේ අපේ සංගීත ක්ෂේත්‍රේ ගාන ක්ෂේත්‍රේ බොරු කරන්න බෑනේ. බොරු කරොත් ඒක අසන්නාට අහු වෙනවා. ඔව්. ඒකට එහෙම කරන මිනිස්සුත් ඉන්නවා. කහකට කියලා. මම හිතන්නේ නෑ මේ වැඩි දුර යන්න පුළුවන් මේ කියලා. නේද? මම හිතන දැන් දයනන්ද සූදානම් වෙනවා අර ජයකොඩිගේ ගීතය අපිට අහන්න සලස්වන්න. Yeah. <laughs> ඒක අමනාප වෙන එකක් නෑ මේ ගීතේ මැදින් අපි කතා බහේ හේතුව මොකද අල්දාන එක තාම තියෙන අපිට විනාඩි 15යි හරියටම කතා කරන්න ඈ ඒ නිසා විනාඩි 15කුත් දැන් මම හිතනවා විනාඩි 10ක වගේ කාලයක් තියෙන්නේ. ඉතින් දයනන්ද කියන විනාඩි 10 කියලා තියෙන්නේ. මම කැමති ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා නමුත් වෙලාව හරස් වෙලා. මේ <laughs> රාණික පවුලේ තොරතුරු ටික අහගන්න ඕනේ. මොකද රාණිකගේ මහත්තයාත් මේ රණපෑවේ කිව්වනේ. ඔව්. අනිත් එක මම කියන්නේ මගේ මහත්තයා ඇවිල්ලා කතෝලිකයෙක්. මම ඇවිල්ලා මැලේ ජාතිය කෙනෙක්. මොකද අපි දෙන්නම බොහොම සමගිය සමාදානයේ. ඔව්. අපි දෙන්නම බුද්ධ ධර්ම ආදානේ බැඳ දවසේ ඉඳන් මට ඉන්නවා පුත්‍ර තුන් දෙනෙක්. මගේ ලොකු පුතාගේ නම උදේනි. එයාත් දඟලලා ඉන්නවා එයාගේ එයාගේ පවුල ගනම නිමාලි එතකොට එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා පංචලි අංජලි කියලා ගෑනම දෙන්නේ මගේ මිනිපිරියෝ ලස්සන මිනිපිරියෝ එතකොට අදෙවනි පුතා එයාගේ නම කීර්ති රංජිත් එයාගේ එයාගේ පවුලේ නම චන්ද්‍රානි එතකොට එයාටත් තියෙනවා දෙන්නේ ලස්සන මුනිපිරෙක් ඉන්නවා මට ලස්සන තව මිනිපිරියෙක් ඉන්නවා <laughs> මම හිතන එකේ ඒ අතරේ මගේ පොඩි මිනිබිරි මම හිතනවා යම් කිසි කාලෙක සින්දු කියයි කියලා මම හිතනවා. Uh-huh. මොකද හරි දඟකාරයි. මගේ ලොකු මිනිබිරිය දෙන්නා නම් ඉතින් හරි අහිංසකයි. <laughs> <laughs> ලොකු පුතා මේ කියන පුතාගේ මට එක මොනුපුරයි ඉන්නේ. එයා මන්ට පේන විදිහට නාට්‍ය පැත්තට යයි වගේ නිකන් තේරෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ දැනටමත් වාස් නාට්‍ය වලට එයා සහභාගී වෙනවා. ඔව්. ඉතින් මගේ බාල පුතා තමයි චන්දන පෙරේරා. චන්දන තමයි අපි දක්ෂ ශිල්පියෙක්නේ. ඔව් දක්ෂ නාට්‍ය ශිල්පියෙක්. නාට්‍ය ශිල්පියෙක්. එයා ලියනවා. එයාට ඇත්තම අපේ ළමා මණ්ඩපයට සම්බන්ධ වෙලා තරුණයෙක් වෙනතුරු මේක මේ මෑතක අද වෙනතුරුම රංගපාමින් අපේ තාත්තිවල නියැලෙන ශිල්පියෙක්. ශිල්පියෙක්. ඉතින් ඉතින් තුන් දෙනා ඉන්නේ. මුංගු කියන කවුරුත් නෑ දැනට. අර මිනිමිරි කේ කියලා කිව්වනම් ඔව් පොඩි පොඩිම එක්කෙනා දැනටමත් එයා තමයි මට සින්දු උගන්වන්නේ. <laughs> රාණේක මම හිතන අපේ රසතු කැමති රාණේකගේ ලිපිනේ මේ වෙලාවේ කිව්වොත් 13 B උඩුමුල්ල පෙදෙස පාගොඩ මුගේගොඩ. ඔව් DSB රාණි පෙරේරා 13B උඩුමුල්ල පෙදෙස්ස පාගොඩ මුගේගොඩ. හොඳයි. ඒ අතරතුරේ මම කැමති දැනගන්න මේ මෑතකදී මේ ඊයේ පෙරේදා පහුගිය අවුරුද්දේ මේ මේ දෙසැම්බර් මාසයේ මේ කැසට් පටියක් එක්කට වී කිරිලි මොකද මේ කැසට් පටේ විශේෂත්වය මා දැකලා තියෙනවා අර පැරණි ගීත ගොඩාක් නව තාක්ෂණයේ යොදලා ඉදිරිපත් කරලා තියෙනවා ඒක හොඳ ප්‍රශ්නයක් ආනන්ද මම මේ ගීත ටික කියන්නේ කැසට් කරන්න මම අපේ සභාපතිතුමාගෙන් අවසර ඉල්ලුවා ඇත්ත වශයෙන්ම සභාපතිතුමා සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල් අවරයයි අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරල්වරයයි ඉතාමත්ම උනන්දුවෙන් මගේ මේ අනිත් සහෝදර සහෝදරයන් මේ සංස්ථාවේ ඉන්නේ කියන්නේ ගුවන් විදුලියේ ඉන්න සෑම කෙනෙක්ම කුලයක් අරන් හිටන් ඒක අසමක් ගන්න පුළුවන් කෙනෙක් හිටියනම් ඒ හැම කෙනෙක්ම මට උදව් කරා මගේ ඒ කැසට්පටය කරන්න මම ඒ සියලු දෙනාටම මම ස්තුති කරනවා මට අමතක කරන්න බැරි දෙයක් ඒ මොකද මම හිතන්නේ ගුවන් විදුලියේ මාක තරහයි කියන කොටස බොහොම මම හිතන්නේ වැඩි මායක ආශ්‍රයක් නැති දෙන්නේ තුන්දෙනා අනිත් සේරම හොඳයි මාත්‍තර පොඩි එක්කෙනාගෙන් ඉඳලා ලොකු එක්කෙනා දක්වා මායක හොඳයි ඇත්තම වීකෙන්ඩ් එකේ කැසට් පටිය දුරට වඩින වෙලාවෙත් අපි දැක්කා ඒ උත්සවය වුණත් ලස්සනට සම්භාවනීය යමුත්තන් පිරිසක් ඒ වගේ ගරු ජනාධිපතිනි ජනාධිපතිනි ඉදිරිපත් කරා අත් වශයෙන්ම මේ සියලු දේටම මට උදව් වුණේ අපේ ගුවන් විදුලි උදවිය තමයි මම ඒක අමතක කරන්නේ කවදාකවත් මේ පත්‍ර වලින් අත් වශයෙන්ම මට හුඟක් උදව් කරලා තියෙනවා ඒගොල්ලන් අමතක කරන්න නරකයි මට මේ ඒ කැසට් පටියට මට පින්තූරු ගත්තු ළමයා උදේනි අල්විස් නළුවේ කියන්නේ කෙලිනා කිනම් ප්‍රතිත නළුවේ ඇත්ත වශයෙන්ම සතෙක්වත් ගත්තේ නැහැ ඒකට මම. ඔව්. ඒක මම මතක් කරන්න ඕනේ. නෑ ඇත්තම අපි අර මේ මේ ප්‍රවීණ පිරිසකින් ඉන්න අතලොස්සකින් කීප දෙනාගෙන් එක්කෙනෙක් මේ රණයක් ඔව් ඉතින් අපි වැඩිහිටියන්ට කරන සැලකීම දෙමාපියන්ට කරන සැලකීම තමයි මේ කරන දැන් අඩුණක් මේ වාසනාවන්ත හැන්දෑවම රාණියක් ආරාධනා කරන් කිසිම හේතුවක් ඉන්න බෑ කිව්වේ නෑ වැඩ මෙච්චර තියාගෙන කෙලින්ම මැදිරියට ආවා ඉතින් අනිත් එක මම කියන්න ඕනේ මේ ආනන්ද මගෙන් අහපු ප්‍රශ්න මේ වීකෙල්ලි කැසට් පටෙන් පස්සේ මගෙන් කීප දෙනෙක් ඒන් එක්කෙනෙක් තමයි සාද පෝර තොටුව. මගේ මම කැසට් එක අන්ත කවුද අපේ සභාපතිතුමා මට කැසට් එකක් දුන්නා නේද එතනදී ජනාධිපතිතුමින් දුන්නාට පස්සේ ඒක අර මම ඉඳගත්තේ හැටි මම ඇවිල්ලා ඉඳගත්තේ සාද පෝර තොටුව ළඟින්. එයා මගේ මහ ප්‍රශ්නේ තමයි රාණි ඔයා මේ කටහඬ කොහොමද මේ තරම් දුරට මේ තරම් ඒදා කිව්වා වගේම අදත් කියන්නේ කියලා. ඒකේ රහස මොකද්ද? මං කිව්වා සාද එහෙම කිසිම රහසක් නැහැ මට හම්බෙච්ච දායාදේ මම ආරක්ෂා කරන ඒ ආශිර්වාදේ මම තවමත් ඒ වගේම මට තියෙනවා ඒකයි මම කියන්නේ කියලා එක. ඉතින් ඒ වගේ හොඳ දෙනෙක් දැන් අහනවා මගෙන්. ඉතින් ඒක රහසක් නැහැ Taman හොඳ නම් හොඳ චේතනාවකින් යම් කිසි දෙයක් කරනවා නම් මම වරදින්නේ නැහැ. වරදින්නේ නැහැ කවදාකවත්. අනේ තව විනාඩි කිහිපයක් අපිට ඉතුරුලා තියෙන්නේ මම කැමති අහන්න රාණියත් දෙන්න ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා නමුත් වෙලාව හරස් වෙනවා ඉදිරි බලාපොරොත්තු මොන හොඳරන්නේ අපේ හ්ම් ඉදිරි බලාපොරොත්තු මොකද දැන් ඔබ මේ දා ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරනවා නේ ඒක චිත්‍රපටි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න ඉදිරි ඉදිරි බලාපොරොත්තු මම ඇහුවොත් මොන තරම් රටට සිතක් වෙන විදිහට මම දේශපාලනය කරනවා ඒ වගේ මම මගේ මිතුරුම අදහස කාටද මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් උදව්වක් මම ඒක කරන්න ලෑස්තියි. ඒකයි. මගේ බරාණේ කන්නේ උදව් අන්නේ පිහිට ඔබට කරන්නේ. මගේ රසිකයෝ ඉන්නවනේ. ඒගොල්ලන්ටත් මම හුඟා ගෞරවය කරනවා මම ස්තුති කරනවා. මාව තවමත් පිළි අරන් මේ දැන තියලා තියෙනවා. හොඳයි මම හිතනවා රසිකයෝ කැමති වී අර වී කිරිල්ල ගැන ගීතේ අහන්න. වී කිරිල්ලේ ඉගෙන්න හදනවා. දැන් අපි රාණි අක්කම දෙන්නේ ඉවත් වෙන්න හදනවා. <laughs> අපිත් තමයි කතා බහ කරලා පැයකට ආසන්න කාලයක් තිස්සේ. ඉතින් රාණි අක්ක අර ඔබ කිව්ව නේද ඔබ ඕනිම කෙනෙකුට උදව්වක් ඉල්ලුවොත් මේ උදව්ව කරන්න නොපැකිලා පුළුවන් දෙයක් කරන්න ඉදිරිපත් වෙන එක අන්න ඒ ඒ උදව්ව කරන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා ඒ වගේම මේ කටහඬ තව চিරාත් කාලයක් අපාතර රැඳේවා ඒ සඳහා ඔබට වීර්ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් මේ වාසනාවන්ත හැන්දේ මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ආනන්දටත් මගේ ඉදිරි පිටේ ඉන්න දානන්ද සහෝදරයාටත් මම ස්තුති කරනවා මාව මේ වැඩසටහනට කැඳවලා මේ වැඩසටහන කළාට. හොඳයි. දැන් දින රසවතුනි ඔබෙන් සමගතේ කාලයයි මේ අපි ලබන සතියේ ඔබ හා රැඳෙනා සුලලිත කලා රසධාරීන් අද මගේ ශබ්ද පරිපාලක හැටියට කටයුතු කරන්නේ දයනන්ත මල්ලවආරච්චි එවැගේම මේ ලස්සන ගීත කීපය මට ගොනු කර දෙන්නට උදව් උපකාර කළේ සාගර සම්පත් වෙනදා වගේම මම ඔබේ හිතවත් නිවේදක ආනන්ද පුංචිය ඔබ සමටම සුබ රාත්‍රියක් ආයුබෝවන් Thank you.